අපගේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රශ්නාව අනුකූල ඒකම සාමාන්‍ය සම්බන්ධතාවය දෙක සාංශකර දක්වන කෝණයක්. මේ සම්බන්ධයේ සම්පූර්ණ සම්බන්ධය කරගෙන යනකොට සමාජ සංස්කෘතික සම්බන්ධ කරන සාධාරණ සම්බන්ධය ඒ ආකාරයෙන් සිදුවෙන වර්ධනය වෙන අදින්දයෙන් සම්පූර්ණ වෙනවා. ඒක බුදුදානමය දක්වා තියෙනවා. අනිත්‍ය ලක්ෂණය කියනවා සම්බන්ධව පරිදි අපලා දෙන පරාසය සදා සිදුවන දේශනා කරන පිළිපදින නැත්නම් දේශනා කරලා ගන්නවා. ඒත් දේශනා දේශනා කරන ගාන කරන තමයි කියන්නේ. විශේෂයෙන්ම සම්පූර්ණ දේශනාවට ඉදක්වා කරන දේශනාවට කෙනෙකුට තමයි. නමස්කාර. ඔබ දැන් මොනවද ප්‍රකාශ කරන දෙයක් කියන්නේ සම්බන්ධතාවය පාරා අනිත්‍යයේ සම්මතයෙන් කරන පාඩම මේ සිතන ළමක් වෙනවා. මේ නිවන සංස්කාරයේ පාඩනාව නම් තමයි මාතෘකාව. අනිත්‍යයේ සම්බන්ධව දැනන වාක්‍ය කරනවා. ඒ මොනසේ ගැන කරන සම්බන්ධකයේ තියෙනවා කියන්නේ දහනක් පසුම සෝදේ කරනවා නම් තමයි වෙන්නේ. කොහොමද වෙනම දෙයක් දෙන්න කාරණා බලවත් ආත්මිකාරයේ ලයිතරක් පාවිච්චි කරලා දෙන්න පුළුවන් වෙනවා. ඒ කාලේ ලයිතරක් යාවලා තියෙනවා ඒක තමයි ඒකේ වැදගත්. තමයි අපි බලනවා අපේ ඒක පිට ඈත් යාවලා කරලා සතුටක් ඕනේ නැහැ සම්බන්ධය තමයි. උතුම් බලනකොට සුපට තියෙන කටහඬ මොනවද කියන්නේ මොනක්ද? ඒ මොනක්ද සෝල්පන්න කියලා සම්පූර්ණයක් තියෙනවා සම්පූර්ණයක් තියෙනවා. පරිවර්තන ස්පර්ශයක් තියෙනවා. අතීතයේ දේවල් ඔක්කොම තියෙනවා. අතීතයේ අනුස්සදා පිටක් කරනවා. මේ අවස්ථාවේදී අතීත සිදුවීම් පිළිබඳව යම් කිසි සත්‍යයක් සත්‍යයක් පහළ වෙනවා. ඒක තමයි පිළිතුර අපිට දක්වන්න පුළුවන්. එනවා දාන පස්සේ කතා කරනවා යම් කිසි අතිශය සිදුවීමක් සිදුවීමක් දැන් කරනවා ඒ කතා කරන සත්‍යයකට වැඩිම ප්‍රයෝජනයක් ගන්නවා. මොන මේ වැඩිම ප්‍රයෝජනයක් කියන්නම ආයෙත් කියනවා තමයි අනිත් ඒක සම්බන්ධව කතා කරන්න ඕනේ. ඒක නිසා තමයි ඒක කවදාවත් විදේශීය කර්මභාර සංස්කෘතික ප්‍රදර්ශනය බොහෝ අවස්ථාවලදී ශරීරයේ විශේෂිත දුකකට පීඩාවට පත්තර සිදුවන දුරවන් ප්‍රකාශ කරන මොනවාම ගමකලා ආනන්දයේ මට ධර්මාන්තරයේ සමය ලැබෙන්නේ අනිත්‍ය දේශේ සම්බන්ධ සිතේ විකාරයෙන් නොකර අනිත් අවස්ථාවලදී සිතේ ආශිර්වාද දුක පාලක දුකට පිටත් වෙනවා කියලා දෙකක් දැනෙනවා ඒකත් ඕනෑම අවස්ථාවකදී සමාජ සායනික දුකක් හදලා තියෙනවා. නැත්නම් සායනික පීඩාවක් ඇතිලා තියෙනවා. මේක වහාම අයින් කරගන්න ක්‍රමයක් ලැබෙනවා. අනිත් දේ සමාජ දුකක් හදලා අනිත් දේ දවසක වශයෙන් ලබන උත්සාහ මනසෙන්ම සමාජයෙන් ලැබෙන සුවය ලබන්න ප්‍රමාණය අනිත් දේ සමාජයට. ඒකට යනකොට සමාජයකට පස්සට ගන්නට වෙනවා. අන්න කලින් කියනවා. සමාධිය දිනන දහයන් සමාධි සම්මාසයේ ප්‍රාර්ථනාව නිරස්වාන් දිනන සුබමතෝනිය. කොහොමද මේකටපත් කරගත්තේ හැටි? ධර්මයෙන් සමාන්ගේ නිමිත්ත කියන තේරුම ගන්න ඕනේ. ඒක තමයි නිමිත්ත. සමාන් විශ්වවිද්‍යාලයේ දන්නේ ඒ මොකද සමාන්ට පිටට වැදුණා ඒක රූප නිමිත්ත. ඒ නිමිත්ත කියන අයන කාර්යය කරන දෙන්න ගන්න මේක පිටේ කියන අපකෝපක අනිකාතේ කියන වචන පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් ඒකම කියලා සිතේ දැනපස්සන සිතේ කවස්නා ධර්මය අපිට කියනවා. මේක සත්‍ය ධර්මයක් නෙමෙයි. ඒ අවබෝධය සමානක කරගන්නවා. මේකෙන් සිත මුදා ගන්න ඉස්සෙල්ලාම අපිට අලෙන් කරනවා කියන කතාවකට කොහොමද කියන්නේ. සමහරට අපිට තියෙන රූප කියලා. සමහරගේ සිතේ තියෙන නාම සංස්කාරයන් අනුකූලව තියෙනවා. ඒක තමයි කියන්නේ නාම සංස්කාර බලන්නේ කියන්නේ කියලා හිතලා අර මේ සිතේ තියෙන රූප පිළිබඳ කියන මොනසයිද. ඒ කියන්නේ අපි කරන ගමන විදියට සංස්කාර වලට පරිවර්තනය කරන මොකද කියන්නේ ඒකත්ම මනසට ඒක වැටෙනවා නැතිනම් නිමිත්තෙන් හිත තුළ තියෙන නාම ධර්ම. එතකොට මෙතන ආශ්‍රය කියන එක නාම ධර්මයක් බවට පත් වෙනවා. මේකයි නාමයෙන් කියන දෙකක් තියෙනවා මම දන්නේ මම සිතේ කියන එක ප්‍රත්‍යයෙන් මම සිතන නිමිත්තක් ප්‍රධානක් වශයෙන් වැටෙන කෙනෙක්ගේ නිමිති අපි නාම ධර්මය කියන ප්‍රකාශ කරනවා. මේ නිමිත්ත වැටෙන්නේ නැත්නම් ඒ නිමිත්ත දක්වන්නේ නැත්නම් අපේ නිමිත්ත දකින්නේ නැහැ. මේක සමාජනාත්මක දකින්න පුළුවන් දෙයක් සමාජනාත්මක මේ නොදැක්කත් මේක ප්‍රබල සංකල්පයක් කියලා කියනවා. ඒ වගේම තමයි ඕනේ දෙයක් මේ ආකාරයෙන් මේක තමයි පහළ වෙන මේක මේ ඒ අරමුණ අපට බුද්ධිමත්නේ. මේ අරමුණ බොහෝ දෙනා බොහෝ සත්‍ය උපාදානවල ගැන කටයුතු කරනවා. සම්බන්ධ සිදුවනවා ඒකෙන් බ්‍රේනේ ප්‍රතිපද රූපවන මේ පාදාන විතරේ මේ සංස්කාර ගන්නවා ඒ පාදාන විතර දුක්ක තියෙනවා කියන ඒ මතක් තමයි ඒ අනිත්‍යව සමාජයේ පිටකල ප්‍රාණ කරන නිසා එතකොට තමයි තේරුම් ගන්න ඕනේ යමකිසි දෙයක් යමකිසි ආකාරයකින් අපිට සිදුවන අන්නනවා සිදුවන මොකද සිදුවන පාදාන කියන මාතෘකාව ඒ සමාජයට තමයි පිටිකරා යන සිදුවනවා ආරම්භන පරිවර්තන කරනවා පරිවර්තන තමයි නේද උදාහරණයක් කිව්වොත් ඒ අපි දැන් වෙලාවේ සීමා බෝධන හදන ඒකත් කරනවා සීමා බෝධන හොස්තේන ඉස්මපත් කරනකොට ඉස්සියට මානවීය කරනකොට ඒ පටන් අපේ සුදු වැදෙනවා මේ පටන් ගන්න අපි අනුවත් කියන්නේ ඒක තමයි කෙටි බලයන් අපිට එහෙනම් බාධාන්නේ සහ භව පක්ෂයන් ගැන කියන බාධාන පක්ෂය භවයෙන් ගැන කියන්නේ. ඒ පාටිකේ නම්ලගත් නිසා සුත්තපස්තාව ධර්ම සසනෝ අසල් ධර්ම දරා යාමක් තිබේ. මේක ඕනෑම දෙයකට පොදුයි. අතීතය අල්ලගත්තත් අතීතයේ පිළිබඳව ඒ අල්ලාගෙන නිසා ඒ පාඩම් නිසා ඒ සමාජ පිටුපිට පිටේ යාමක් තිබේ. අනාගතයක් ලබත්තට ඒ ආකාරයෙන් අපි අනාගතේ පාඩම් කරන මදසම අපගේ සිතේ සිදුවලා යන ආයතන සිදුවන කියලා. මේ විදිහට ලෝකේ ඕනම දෙයක් වුණොත් බුදුහාමුදුරුවෝ පාඩම් කරන සංග්‍රහයෙන් ඉස්සර මම වෙන්නේ ඒ අවරක්ෂණ අපිට කියනවා ඒක තේරුම් ගන්න. මන්නේ පිටේ ගන්න බලා යාම කියන මේ මෙතනට මෙතන සිදුවන ක්‍රියාදාමයේ නතර කිරීමක් තමයි අපි කරන්නේ. ඒ කියන්නේ සිත තුළ ඇතිවන උපාදානය සාමාන්‍යකම තියෙනකොට අනිත්‍යවා ඒ උපාදානයේ ස්වභාවය මතුවෙන සිත් සංස්කාර ධර්ම නතර කරන කොටන කරන සිත් ඒ කියන්නේ තමයි අනුමත දෙක සම්බන්ධව ඒක කරන්නේ නම් අපිට අර සංද රාගයේ කියන දෙකේ තියන්න බෑ. මේකේ සම්පූර්ණයෙන්ම පරිසරයෙන් දොන මේ සංස්කාර දෙනවා පවතන ගාමන පස්සේ දුක සංදේශාත්‍යය මනෝකරේ ධනසති ආකාරයෙන් මේකට ඇඳීමක් උපාදානයක් වෙන විදිහටම අපගේ සිදුවේ සංස්කාර ධර්මයි මනසට ඒ උපාදානයේ සහ සංස්කාරය සම්බන්ධව වෙනම තැන නැතිවීමක් ඇති බව දැනගන්න ඕනේ මේක සායනික වශයෙන් ඉගෙන ගන්න පස්සේ ඕනෑම දෙයක් ගැන සිතන බලන්න සිතනකොට මේ පිළිබඳ සිතේ ගණාම ජනාකාරයක් දකින ඒ සිතේ ගණා යාමේ සංකල්පයෙන් මම නිතර සිතක් වෙනකොට දුකක් වනාකාරය කියනවා මේක තේරුම් ගත්තේ නැත්නම් අර මොනින්ද අපිට අයින් කරන්න බෑ මොකද ඒවා ලෝක සත්‍ය අල්ලන්නේ තිබුණා හොඳයි මේවා තිබුණේ මේවා අපේ ආදී මගේ ආදී වශයෙන් අල්ලන්න කටයුතු කරන නිසා මේක අයින් කරන්න හැකියාවක් නැහැ තියෙන නිසා මම අර කලින් කොහොමද සමාන අධිකරණ කරන මේ ආකාරයෙන් සිිතේ ධම්මික ධර්මයන් වගේ සිදුවීම් ගැනමක් කියනවා ආයේ ප්‍රධාන සමාදාන සංස්කාර ගැනීම කියන මේ භව සංස්කාර ගැනීම සම්පූර්ණ දෙකක් උදාහරණ ඒ භව සංස්කාර ගැනීම තමයි අපලන දෙකක දෙනවා බාහමත්යේ වෙන සංස්කාර උපකම්මිය සත්‍යය කියලා එතන තේරුම් ගන්න ඕන මෙතන පටිච්චසමුප්පාද චක්‍රයේ උපාදාන සංස්කාර බව භව සංස්කාර ගැනීම කියන කතාව සාධක ප්‍රායෝගික වශයෙන් අධ්‍යයන අවස්ථාවක් වශයෙන් තියෙනවා. එතන මේ ආකාරයෙන් කටයුතු කරන සැලැස්කාට පහසෙන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. සිතේකෙන් යම්කිසි දෙයක් අපි උපාදාන කරගන්න සිතේ යම්කිසි දෙයක් වෙනවා සිතේ දෙනවා. එතන තියෙන මේ විපක්ෂය එතන ඇතිවන්නේ දුක් සම්බන්ධයක්. මේ දුක සහ දුක් සංදේශ සත්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙහෙම තියෙනවා නේද? අන්න ඒක අවබෝධය තමයි ඒ දුක නිරෝධයෙන් දුක් සංදේශයක් නිරෝධයෙන් මනේ සිටින ගැඹුරු මේ සාධාරණ ඥානයෙන් අපට අයින් කරගන්න පුළුවන්වා මේ අවබෝධය එනම් කල්පනා කළ ඒ අවබෝධය ඇති කරගෙන තමයි පළමුවෙන්ම රූප දේ පවත්නාව සාධාරණ කරන මේක ගැන හදලා රූප. කන දහනක් පමණ නාසය දහනක් දන්තෝද මේකට දැනගන්න පාද දැනෙන ස්පර්ශනාවක් තියෙනවා කියන කතාව කියන්නේ මේ කොහොම මේ කතාවක් කියන්නේ ජාතිකයේ ඇලීමක් වෙනවා මේක අත්හරිනවා කියන අත්හරින්න පුළුවන්කම තිබෙනට ඕනේ අර අවබෝධය අපිට අපි දැනගන්න මේ අත්හරිනවා කියලා හිතක බලන්න තියෙනවා කොහොමද මේ බලන් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි කියන දේ වෙනවා අර අවබෝධය වෙනකොට මම අහනවා කියලා සිතුවිලි දැන් එතකොට මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ගන්න ඇස්තුම් පොට්ටබ්බ සම්මත වෙනස තමයි ශරීරයේ දන රූපස්කන්ධ. මේ රූපස්කන්ධය කියලා අපි කතා කරාට මේක නාම රූප වශයෙන් කතා කරනකොට රූප ගොඩක් කියලා කතා කරනාට මෙහෙම තමයි තේරෙනවා මේ රූපස්කන්ධය කියන්නේ අර පිටකම ලැබෙන නාම ධර්මයයි නාමයි නාමයයි. ඒ නිසා මෙතන රූපයක් නාමයක් බවට ප්‍රකාශන වෙන අවස්ථාවක් නැතුව තිබෙනවා. එනම් ඒක ඒ ප්‍රධානම දැකලා සමාජයේ මොහොතේදී බලවාට පස්සේ සමාජයේ සිට ඒක ප්‍රධානම වශයෙන් ලැබෙන මොනිට සිත් සංස්කාර ධර්මයක නාම ධර්මයක්. මේක නවත්තා ඒකම සංසයි ඒකම ප්‍රේමයෙන් මේ මොකද තේරෙන්නට පිටට පාරක්. ඒකට ඕලාට මොනවාද කන්තුනවා. ඒකට දේශාන් දුරා දේශාන් වෙනවා කියන්නේ යන හොඳයි කියලා නේද? ඒක අයින් කරන්න පුළුවන් දේවල් සමාජයේ රූපේ සඳහන් කරනවා.

මේක අර පුණ්‍ය සාමය අත්දැකීම කියනකොට තමයි පුණ්‍ය සාමය අත්දැකීම කියනකොට මනසට කරන්න පුළුවන් පස්සාවය. එතකොට සම්බන්ධයේ වේදනාවලේ මනසට දුකින් නැදහත් කියන වේදනාව. මේ වේදනාව කියන්නේ අපේ පිටකේ යම්කිසි ඇල්වීමක් කියනවා නම් ඒ ඇල්වීම ආගමන වේදනාව උපාදාන කරනවා වෙනවා ඒ උපාදාන උසාන වේදනාව අරමුණු කරගෙන සිටින දැනීමක් කියන කන්න බාරක් තියෙනවා ඒකම ධාතු දෙකකට හේතු වෙනවා. නැත්නම් මේ සම්බන්ධයෙන් සමග බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ සත්‍යව දුක්ඛෝ අදහස් කියන කවර වේදනාවක් හදාගන්න ඒක වේදනාවක් වෙනවා කියනවා මෙන්නවා හින්දු නාම ධර්ම අපේ මනසේ බලන්නේ මට යන්නන්නේ හේතුන්ට ඇතිව නැති වෙනවා මේ උපස්පන්නමයි ගන්නෑ උපස්පන්නම නිකුත් කියන සංග්‍රහයේ තියෙන දෙකක්වත් සම්බන්ධ නැහැ කියලා අනින් කරන්නේ මොනවදින සුපවේදනාවට සංකේත භාගයෙන් දැනෙන සිතන දෝෂන සත්‍ය බොළදෙන සුපවේදනාව හොයාගෙන කටයුතු කරනවා හොයලා යාදෙන්නට කටයුතු කරනවා උපවේදනාව නැති කර ගැනීමකට කටයුතු කරනවා මොකද දෙකම එකම ක්‍රියාදාමයක් කියන්නේ සමාජයේ සැප වේදනාවට තියෙන ආශාව නිසා දුක් වේදනාව නැති කරගෙන සැප වේදනාව විඳින්න තියෙන ආශාව. ඒක නිසා දුක් වේදනාව කියන සාමික ආශාව දැන් කරන්නේ. ලැබුණාත් මට කියන දුක් වේදනාව කියන දෙකීමක් තියෙනවා. ලැබුණත් නැති කියන ලැබුණේ තත්ත්වයන් දුක් වේදනාව කියන අනුමානයෙන් අපිට ඒක නැති කර ගැනීමේ අපේක්ෂාවක් දුක් වේදනාව නැති වෙන අපේක්ෂාවක් තියෙනවා. මේක තේරෙන්නේ බොහෝ දෙනෙකුට මේක තේරෙනවා සපස් කියන වැරදි මිත්‍යා සංඥාවේ සිටින ආකාරය. මේක ඇත්තටම උපවේදනාව ගුණ දෙන පස්සේ පිටක බවක් පිටක දෙයක්. මේක පරමතරණයේ භවනා විවරණය කරනවා සුත සමානමත් කරගන්න ඥානයට යන නැත්නම් පරිසමාද සමාන ඒක මොන ගානම ගානම සුතේ සුතේ කියන හිතම රාගසිතින් ලක්වන්න පස්සේ කරන බලන්න මේ පරිසමාය කියන විදිහට නැත්නම් ඥානයේ සිදුවීම ඔක්කොම තේරෙන්නේ සමාන මොකක්ද මහා දුකක් දෙන ධර්මයක් කියලා දැන් සුඛ වේදනාවට හැමෝම සුඛ වේදනාව සුඛක්ෂයස්කේක අවිද්‍යාව පිටතට පැනපෙන නිසා. ඒක යම් ආකාරයකින් ලැබෙන යන මේක දෙකක් කියලා ගන්න පුළුවන් ආකාරයක් වෙනවා. සමන්ත සමන්ගේ අනිත්‍යය සෝමකමයි නිවිජය සංකීර්ණ නිවිජය සිත උරහත් පරිභාවයට පරිණාමය සිත දරණසිනා මුදන මහත් කාය සමාන සිවක් යනකට වහිතන් දෙකක් නාමයට සැපක් නෙමෙයි කියන අවබෝධය දැනෙනවා උපදේශනා අල්ලන්නේ ඒකට අත්හරින්න පුළුවන් කියලා දෙනවා මේ දෙකෝදනාවක් මයිදා උපදේශනා අනිත්‍යයේදී එතකොට මේ සෑම වේදනාවක් වෙනකොට තියෙන මේ අවබෝධය ලැබුණාට පස්සේ මේ වේදනාව කෙරෙහි තියෙන ආස්කාර ඇතිවෙන්නේ ඒ වේදනාවෙන් තියෙන ආස්කාරයේ බඳීමට තැනක් ඒක නිසා මේ ආස්කාරයේ දුකක් කියන අවබෝධයක් ලැබෙනවා අපිට පුළුවන්කම තියෙන වේදනාව සිටින එකයි. ඒ අවබෝධයේ ඉදිරියට යනකොට පුළුවන්කම ලැබෙනවා මේ සුප දුක් නඩහත් වේදනා කියන්නේ නැතිලේ තියෙන මිනිස්සු සතහන මනසේ මුල වදිනවා මනසේ මුල අල්ලනවා මනසේ උපාදාන කරනවා කියන්නේ පිළිම අවස්ථාවක් තමයි මෙන්න මේ ආකාරයෙන් සංයාවකට තියෙන කදිනකොට සංස්කාරෝපකම් කියන විඤ්ඤාණයකට තියෙනවා සංකල්ප සම්බන්ධව ඒවගේ බාහිර අනුකම්පක දැනගන්න සම්බන්ධයෙන් දැනගන්න දෙන්නේ මේ ක්‍රයන්නම් දෙන්න කියන්න පුළුවන් පවස්නාවෙන් මේ සතහන් මනසේ කියන කතාව නේද. මේ මනින්තරන් පස්සේ සිත සමාධිමත් වෙනවා අන්තිම වශයෙන් පළවෙනි ඥානපත්‍යයට පිටපත්. ඒකේ පස්සේ නැත්නම් මේ පස්සේ නැත්නම් ඥානයෙන් නිරායයෙන් පස්සේ නැත්නම් අද සාමාජ කරන අර කොහොම දේවල් ටිකින් අයින් කරලා පස්සේ මනසට පළවෙනි මනසට පස්සේ වෙනවා. ඒ මනසාර කරනකොට මේක ගන්න වෙන ප්‍රශ්න මොකද මේකේ අර වරම ඔක්කොම අයින් වෙන දිනුන. ඇති නිසා අන්න ඒකත් තමන්ගේ සිත පළවෙනි ධ්‍යානයේ පිළිපැදෙනවා. දැන් මෙතනදී පළවෙනි ධ්‍යානය අරමුණකට ගියා සිත අල්ලලා තියෙනවා. සිත උපාදාන කරලා තියෙනවා. සිත ඒක ඒක මිනිස්සු කතා කරනවා. මෙන්න මොකද කියනවාට පස්සේ ඒ නිසායි වහන්නට දැන බලන්න සමන්ගේ රූපස්කන්ධය දෙක පිටින් බලයෙන් බලන්න කොට. එතකොට තේරෙනවා සමන්ගේ රූපස්කන්ධය කොට. ඒක බලයෙන් බලන්නේ මොකක්ද මත අහකට එනවා. ඊළඟට මේ කලින් ග්‍රහණය නිදෙන තමා මොකද මේ කුතුහල බාහිර දේවල් දෙකක් නිකන් සිතින් බලන්න. අපි ධර්මයේ පිටකින් බලනවා. පිටකින් බලනවා කියන කතාව නෙමෙයි. මල්දාන සංකල්පය තමයි ගොනුරු දැකේ විශාල කියන පිටකින් දැරීම කරනවා. ඒක කරනකොට සාමාන්‍යයෙන් කියනවා මේ රූප සත්‍යම නෙමෙයි. මේ රූප සත්‍යම නෙමෙයි සමායන කරනවා කියලා අයන කරන්න පුළුවන් සත්‍ය ලැබුණා. මුලින්ම ලෝකිකව රූපාවචරණ සත්‍යයක්. මේ කල්පනා කරන්නේ මේ පරිදි රූපාවචරණ ධර්මයේ සිට එකපාරට අනුභවයෙන් යන්නට පුළුවන්. පුළුවන්. හැබැයි හැමදෙනාටම නෙවෙයි. සම්මතයෙන් දෙනවා කියන භාවනා එළඹෙන විදර්ශනාවක් භාවනා දෙනවා කියන කේකට පමණයි මේ ධර්මස්වාමීන් නැත්නම් කොටන්නේ බෑ. මේක කරන්නට බැරි නම් ඒ කියන්නේ ඔබ පළවෙනි ධ්‍යානයේදී සිටගෙන ඒ මොහොන සිටක සිටින ඉඳගෙන බලනකොට රෝතනෙමි සමාධි සංකල්පයන් දක්වනවා. මේ දැක්කේ රෝතනෙමි ඔක්කොම අයින් කරලා අනුපාතර පළවෙනි ධ්‍යානයේදී පස්සෙන් ගන්නට මොනවා නැතුණා. දෙවන ධ්‍යානයකට පත් කරන දෙවන ධ්‍යානයකට පත් කරනකොට අර පළවෙනි ධ්‍යානයේ තියෙන විපස්සනාකාර කියන අවධානය දෙන්න ඕනේ. එනවා විපස්සනාකාර නැත්තම් ඒවා අල්ලා නැත්තම් ඒවා කෙරෙහි මනසේ සබහන් නැත්තම් එතකොට දෙවන ධ්‍යානයකට පත් කරනවා. ඒක නිසා මේ විචක්ෂාචාර දෙරෙහිකෝ බුදුනේ පස්සේ දමන සමාන තේමා මොන විචක්ෂය විචාරය පිළිබඳව මානසික කියන සත්‍යය නෑ නේද මොනවද මේ සතහන කියන එක මම වාස්තු කියන එකට පාවිච්චි කරන වචනේ මේක ටිකක් හරි ගැඹුරු අංශයක් දෙන නිමිති කියන එකේ ගැඹුරු අංශයක් දෙන වචනයක්. නමුත් මේ සතහන කියන එකේ මේ අංශයකට අර දෙවෙනි ග්‍රහණයට පිට පස්සනකට විස්සේතාව නිමිත්ත ලැබෙනවා. ඒක අන්තර්ගතයි. ඊට පස්සේ දෙවෙනි ග්‍රහණයට යනවා සිංහය අයින් කරනවා. සිංහය කියන්නේ පිටට වැටෙන සතහන. දැන් ආගත පිළිලක් ඇතුව සාගත පිළිලක් වෙනකන් දෙන විමුක්ත. ඒක කියනවා නම් ආස්වාදයක් ඒකත් පිළිබඳව විමුක්ත. ඒවා දැන් කාරණා ඕනෑම සුදුසුකමක් නැත්නම් සුදුසු නිරක්ෂක වෙනවා. මේ වන්ති අතරම අර විචක්ෂණ කියන නමින් දෙක ඒ සායිකුතන්ගේ ව්‍යාපාරිකයේ සෙනෙහස දෙක අයිනවා දැන් ගන්නවා. වෙනකම් පස්සුව තොනේ යනවා තමයි ඒකට තීක්ෂණ නිස්සාරණය. ඒ තීක්ෂණය කියන මොහොතේ දාලා පස්සේ හතරෙන් ධානය යන තුමන් මොනවා කියන්නේ කොහේ කියන කාරණාවක්. සීලීයයන් දැක්කේ නැතයන් ඉස්පස් ඉස්සේ දේශාවනියක ප්‍රයත්න කරනවා කියලා පස්සේ තමන්ට පුළුවන් වෙනවා සිස්කාය කරනවා සෙන්සර් අහපෙන් යාවේ ප්‍රකාශ කරනවා. මොකද සමතේ දර්ශන නිදාන වශයෙන් කියන භාවනා පතනේ දීපත් කරනවා. මනෝපදේශ සමාධිය නිදාන ලබා දෙනවා තමයි. මොකද සමත වශයෙන් දෙදුන්නේ නැත්නම් දර්ශන වශයෙන් දෙදුන්නේ නැත්නම් අනිත් දේ සමාධියට පස්සාරෙත් බෑ. ඒක පස්තර ගන්නට සම්මත සම්මත සම්මත රාගයේ සම්පූර්ණ මනින්නේ කියන කතාවේ ඉඳලා අපි මේක දේශනා කරනවා. එතකොට දැන් අපි හතරෙන් ගහන විදිහට පස්සේ ගත්තා මේකත් සම්බන්ධ කරනවා කියලා හිතනවා. මේකත් කරන්නේ මේ මහාද ඒකට තමයි රූපාවචය කියන අපහත් අරමුණු කරන සුදුපරව. මනසෝ වාසය කියන අධ්‍යාපාතයේ සිස්ටම් යථාර්ථය ඒ අධ්‍යාපාතයේ සිටපාවෙන නම් පංච මොනම රූපෙන් දැක්වත් දක්ෂිනේ වන්ට බැහැ ඒ අවස්ථාවේ දැක්ෂිනේ වෙනවනම් ඒක රූපාවචය කියන්නේ. ඒ කියන්නේ අනවා රූප රහිතා වුණත් තමයි සමානට තේරෙනවා දැන් මෙතන කියන ආසාවක් වෙනවා සමාධියක් කියන්නේ සමාධියේ දැනීමක් පවතින දැනීමකට අරමුණේ පවතින මොකක්ද මේක විශ්ව අභ්‍යවකාශ ගන්නවා ඒක අනන්ත ආකාශයේ වාගේ තත්ත්වයක්. මම කියනවාට හර පුස්තර පුස්තර පුස්තර ඇතුළේ දෙකකින් දෙකකින් පහසේ කරනවා කියන්නේ මහරත් සම්බන්ධයෙන් පරණ කියන පහලට මොකක්ද සුදුදෙන්නට කොයින් දෙයක දෙන්නේ යනවා සමහරි කොනවා. Taman කැමැත්තෙන් කැමැති දෙයකට පිට ගෙනයන ප්‍රොජෙක්ට් ප්‍රොජෙක්ට් දෙක අරගෙන අරගෙන ගියන් ඒක කෙලවර නිමවා ගන්න. ඒක යනවා. අනන්ත වාක්‍යයන් කරන කෙනෙක් මේ ආකාරයෙන් පවතිනකොට ආස්වාදයෙන් යුක්ත කියලා ගන්නවා. ආකාශයේ සෑම කලාවට පස්සේ නම් විඥානීය විඥානීය මාර්ගමන වෙන පවතින සත්‍යය. මේ පවතින සත්‍යයට අපි විඥානන්ත ආකාරයෙන් කියලා කතා කරනවා. මේ විඥානීය විඥාන දැන් අපි අයින් කරන්නේ. මොකද විඥානීය විඥානයේ තම අරමුණ වෙනකොට මේ විඥානයේ පිටට දැනෙන නමුත්තා මේක නෑට තේරුම් ගන්න තමයි කතාවක්. බොහෝ විට තේරුම් ගන්න තමයි කතාව. මේ කියන ආපාසයන් තරතෝකට තේනවා නේද කල්පනා කරන්නේ. මේ චිත්ත පවතින්නේ අහස මතද නැත්නම් අහස කියන්නේ චිත්ත මතද කියලා. සිතේ සම්පූර්ණ මනෝවිද්‍යාව කියලා අරගෙන දැන් කවදිනේ අපිට අසස්නාචාත පරණ උපාදේ ගන්නවා. මොනවද කල්පනා කරලා බලන එක මොකද කියන්නේ මේ සිත පවතින මේ අහස මතද නැත්නම් අහස පවතින්නේ සිත මතද? මොනකට නිශ්චිත විතර මොකද මොකද මොකද කියලා මම කියන්නේ නැහැ මේක හරිනවා කියලා. මෙන්න මේ මේක කිරිස්සට ලැබෙනකොට දකින්න කියලා. අනික පහනක් කියලා පහන දුර යනවා වගේ අර මේ මානසික ප්‍රශ්නෙට පිළිතුර හිතට දෙනකොටම අහස තියෙන නිමිත්ත නොකියන්නේ නේද? අපි ඒක අවබෝධපාලන කියන දඩට වලාකුළු වහන ඈත තියෙන අවුලේ නිර්මාණය දිනනවා යනවා වගේ දක්ෂ වෙනවා වගේ. මම අහස තියෙන නිමිත්ත දක්ෂ නැවෙන්නේ ඉන්නානේ යනවා නේද? ඉතින් මේ විඥාන කියන නිස්සයෙන් කරන්නට මොනක මත අවශ්‍ය නැහැ. මෙතන මේ විඥාන මාත්‍රයක් තියෙන ඕකත් අවශ්‍ය නැහැ කියලා ඒ විඥාන නිස්සය. එතන මේ විඥාන නිස්සයෙන් කරපස්සේ සත්‍ය කියන්නේ කියන සංඥාව පිළිබඳව. ඒක තමයි. සත්‍ය කියන්නේ මොකක්ද විඥානය ආසත්‍ය විඥානය කියන්නේ ඒකයි තමයි සාමාන්‍ය සාමාන්‍ය කියන සංඥාවක්. හරි. යනම අරමුණක්වත් වෙන ලෝකේ ඒලාට කරන්නේ නැහැ ඒක සුසුත් නැහැ කියන මොකක්ද ඒ සුසුත් නැහැ කියන නිසා ඒ සුසුත් නැහැ කියන නිසා සංකලන පස්සේ මම මමල සමාගයෙන් ඉතිපත් නැහැ නැරිලා කියන්නේ මම කොහොමද කරන්නේ වගේ සත්‍යයට පස්සන සමාධියකට පිටපත් වෙනවා මේ සමාධියට අපි කියනවා නිර්සංහාන සමාධිය කියලා සංඥාවක් නිවාද කියන්න බෑ සංඥාවක් නැතික කියන්න බෑ සංඥාවක් නැතුවනේ ඕන ඕනේ දැනීමක් කියලා ඒ දැනීම සංඥාවක් බවට පත් කරගන්නවා. එතන සංඥාවයි දැනීමයි දෙකම එකම ධර්මයක් කියලා කියන්නේ සංඥාවස්තාවලදී පැහැදිලිවම තමයි සංඥාව වෙනස් වෙන දැනීම වෙනස් වෙන දකින්නට හැකියාව. මොකදදී පැහැදිලිවම තියෙන මේ දැනීම නම් තමයි මෙතන තියෙන සංඥාව. එහෙනම් සංඥාවෙන් සංඥාවෙන් සංඥා සංඥාවෙන් සංඥාව සැපේ කියන දෙයක් තමයි අපේ කියන දෙයක් තමයි සියලුම පස්සේ පිටපත් කරලා තියෙන්නේ. මෙන්න මේ සංඥාවය තමයි මොකද කියන ප්‍රධාන සාමස්‍ය පිටුවේදී. මොන මොන වේදනාවක්. දෙකේ අර ගැඹුරු සංඥාවේ පිට දෙන්න අනුලලා සංඥාව වෙන ගන්නේ සංකේතවල සුඛ ශාන්ත කියන වේදනා දැනීම මාත්‍ර වේදනා මාත්‍රේ තවත් ධර්මයක් මේ එකක් කියන දකින්නකොට ඒක හදවත තුළින් ගැඹුරු සමාධියේ පස්සට යන නම් බදිනවා. ඒක වශයෙන් මොකද කරන්නට අවතාවක් එතකොට මේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අර කලින් කියපු සමාධියක් වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න සමාධියටපත් වෙනවා මේක කියන විස්තරය කරනවා කියනකොට පස්සේ ආයෙ යන්නේ ඒකට තැනක් නැතුව ඉතින් මේකල වෙලා කුසුම සමාධිය නියෝනෙ සත්‍යයකට පස්සම ඒකට අපි කියනවා අනුමුක්ඛ සම්පූර්ණ සමාධිය මේ අනිත්‍යකීකෝ සමාධිය කියන එක නිරෝධ සමාපatti සත්‍යයක් නෙවෙයි ඒ දුආන ධාතියක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න කාරණා. මේ අනිත්‍යකීකෝ සමාධිය දෙකට පස්තර ගන්නට පුළුවන් ඕනම කෙනෙකුට සාමාන්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ බණනවා විදර්ශනා වශයෙන් බණනවා කියලා කියනවා. අර නිරෝධ සමාපත්තිය සමාදින දැන අනාගතයන්ට මහත්කම්. ඒක මොනිටේට තමයි මේ සමාපත්තිය සමාදින දුන්නා. අනිත් දේ සමාධියට පස්සේ නැත ඒක අවශ්‍ය කරනවා. ඒ විදිහට බලපෑයි තමයි ඉන්න පුළුවන් තමයි සාර්ථකව තමයි ඕන කරන්නේ. පුළුවන් සුපද කුතුම සම්පූර්ණ පුළුවන් ඉන්නක් උන්ට සංස්කාර ධර්ම අයින් කරන්නට නැත්නම් නැති තරමටම සියුම් විදිහට අර්ථයක්. මේ සත්‍ය සුදුසුකම් කියලා ඕන තරම් දකින්න මුදලෙච්ච ගමන් මේ නැගිටින ගමන්ම මෙහෙ කරන්නට පුළුවන් නම් මේ සත්‍යයේ දුවා අනුසම්මනේ දුන්නා ආනන්ද ධර්මය කියලා සත්‍ය තමයි මේ සුදුසුකම් අනාගත දේ සමාධිය වහන්සේ මනස උපස්ස ගන්න පුළුවන් මේ ආකාරයට හදේට තියෙනවා. මනෝවිද්‍යාවට පිටතේම දුන්න ඔයාලට පුළුවන්කම තිබෙනවා නම් අනිත් කෝටි සමාධියට පිටපත් කරගෙන බලන්න මනෝවිද්‍යාවේ ලබන්නට පුළුවන් ලෞකික වශයෙන් ලබන්න පුළුවන් සිංහලන සමා සමාපත්තිය පුරේ ඒක නම් ලබන්නට පුළුවන්. මන්දනයට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකයි මම දේශනා කරන්න ටිකක් අනුමත කළේ. ඒකේට සැක ලබන්න උත්සාහ ලබන්න උත්සාහ කරලා පස්සේ සමාජීක කරන්න පුළුවන්කම ලැබෙයි. එකවරක් උත්සාහ කරන්න ඕන අතහරින එකක් මේක වරන්න. දැන් මානසිකව තමයි දෙකක් තමයි තුනක් තමයි ඒකෙම පිටට උත්සාහ කරලා උත්සාහ උත්සාහ කරලා බලන්න. එහෙම කරාට පස්සේ මානසික පද්ධතිය විතර එදාට තේරෙන අපිට සාකච්ඡා කරන්න යාවේ සාමෝලක මේ සමාන සුදුමන සාමසේ නිවන සමානයක් නෑ මේක මීට කලින් කවදාවත් කරන්න දෙන්නේ නෑ මොකද මේ කියන සාන්ත ප්‍රණීත භාවය නෙමෙයි ඒක සාමාන්‍ය පැහැදිලිව තමයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ජීවිතයෙන් මෙහාට මුලින්ම පිටපත් කරගන්න පුළුවන්කම දෙන්නේ අර විපාක දක්නාව වාසනාව දින කෙනෙකුට ඒක තමයි විදස්නා දින කෙනෙකුට නැති කියලා අනිත් කෙනෙකුට සමාන දෙන්නේ නැහැ මේක සම්පූර්ණ මේක තමයි කිව්වට ඒක මොකක්ද කියලා කතා කරගෙන මම මේක සමාජයේ පස්සමකට පුළුවන් කියලා මම නාදානවා සදාබෝධ වරම් කෙනෙකුට කියන්නේ ඉතින් මේ විදිහට අපි අර විදිහට සිතුවටේ තපාස් නිවැරදිව පන්ති කියන කතාව ඒක හරියන්නේ කියලා මේක දුවන්නේ. ඒකත් අපි මේක කරනවා කියන කාරණා කියනකත් ගන්නවා. මේක මිනිස් කියන කොට ගන්නවා දේවල් සම්බන්ධ පහළ වෙන ස්ථානවල. මේ සතහන නැත්නම් වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන ඉඳලා ඒ සීඩියෝ සතහන වලින් සරෝසක් කියන කොට පන්ති වෙනවා කියන සමාජයට අපි කියනවා කන්නේ ඒක සම්බන්ධ කියලා. ඒක අපිට ගන්නට නම් මේ බාහිර ලෝකයේ තියෙන සාමාන්‍ය දේවල් පිළිබඳව දේශනා කරන්න කරන්න ඕනේ මේ මානසික ගැටහා එන්නේ ගන්න කරගන්න වෙන ඕක සද්ද ගන්නකට පස්සෙන් පිළිබඳව. ඒ වගේම සාමාන්‍ය රූප වේදනා සමන සංකාර වෙනාම කියන ඒවා පිළිබඳව කියන ඒ කියන්නේ ගන්න ඕනේ. ඒකෙන් පස්සේ ගන්න සමානමත් ඒ සමානයි මම තමයි පළවෙනි ගුණයෙන් පස්සේ එකපාරටම අද පාස් දෙනවා කියන්නේ. එහෙනම් ඒක පළවෙනි ගුණය විතරක් කරනවා කියන එක තමයි ඒ වගේම ඉස්සරහට 嗯。 යන්තම් ප්‍රකාරම පැතිසින් කියන්නේ තමයි ප්‍රතිසුත් කරන තමයි ප්‍රතිසුත් ප්‍රකාරකම තමයි යන්නේ ඇතුළ ඒ රූපණික ක්‍රියාවම කරලා අනිත්‍යම කියලා රූපාවචර කරනවා කියනවා ඒක දෙන ආරෝපණය ඒ ආරෝපණය වල ආසාවක්ෂේ කියනවා කියන්නේ දැනගෙන තියෙනවා ඊළඟට ගණනාවේ දාරු වෙන දැනගෙන තියෙනවා ඊළඟට කිසි සමතේ කියනවා කියන්නේ දැනගෙන සහ අර මගේ මනෝමය සමාධියයි කාර්යයේ තියෙන සංඥාවන් වේදනාවන් යන නැති සතරම නැවතුනේ. අනිත් පස්සේ තාක්ෂය අයින් කරන පස්සේ යන්නේ කියලා තමයි ඉස්සරහට කරනවා. ඊට පස්සේ මේ කියන්නේ විදර්ශනා නියම විකල්පයේ සමාජය සංස්කරණය කරන කෙනෙකුට නියමිත සිද්ධාර්ථ සම්බන්ධව කරනවා. මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් මෙයාගේ ජීවන පිළිවෙල වෙනස් සිද්ධාර්ථ සමාජයක් දක්වන්න පුළුවන්. මේවා විස්තරාන්ත ගන්නේ ජීවිතයේ අන්තකන සම්බන්ධ කරගන්න බැරි කරගන්න පුළුවන්. අත්දැකීම් කරගන්න සිද්ධාර්ථ කරගන්න පුළුවන්. අන්තිම සූදානම් වන සිටි සමාජයේ තියෙන මූලික සමාජභාවය සංකීර්ණ දෙකක් තියෙනවා. ඒකත් ඉස්සෙල්ලා ඉගෙන ගන්න වාස්තුව සංකේතය වේවා කියලා කියනවා. ඒක තමයි කරන්නේ. අද ගොල්ලන් කියන ආකාරයට කියන පාඩම් කරන ආකාරයට කියන කාර්යවල ආරම්භ කරන තමයි විස්තරයෙන් සම්බන්ධ කරන කාර්යවල ආරම්භ කරන